නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස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 දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස අස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම සිදු කරන්න. ඒ තමයි තථාගත සෝසත් ධර්ම දානමය පින්කම. මේ උතුම් වූ ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති සියලුම දෙනාට ශ්‍රවණය කරන්න පුළුවන් වෙන ආකාරයෙන් බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ බෙදා හරින්නයි මේ පින්නතුන් කටයුතු සංවිධානය කළේ. ඒ තුළින් රැස් කරගන්නා වූ කුසල ස්කන්ධය අසීමාන්තිකයි. සද්ධර්මයේ දානය කරවලා මේ පින්නතුන් ඊතරම්ම කුසල් ලබා ගන්නවා වගේම ධර්මයට කැමති අය සද්ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගන්නා වූ කුසලයේද ඊටා විශාලයි. සද්ධර්ම දානමේ කුසලයක් සද්ධර්ම ශ්‍රවණානි සංසයක් අපි සියලු දෙනාටම නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඉමතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ අනුරුත්තර අටක නිපාතයේ සඳහන් වෙන අනුරුද්ධ කියන සූත්‍ර දේශනාව තමයි මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ මොහොතේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුරුද්ධ සූත්‍රය මුල් කරගෙන සිදු කෙරෙන හතරවෙනි ධර්ම දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ආරමුණු කරගෙන මේ මහා පුරුෂ විතර්ක පැහැදිලි කරන්නට යෙදුණා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේටයි මේ මහා පුරුෂ විතර්ක වැටහෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනුමත කළා. මහා පුරුෂ විතර්ක භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කලින් දන්නවා බුදුරජාණන් වහන්සේ ਸਰවඥයි. නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මහා පුරුෂ විතර්ක වැටහෙනවා සරියුත් මහරහතන් වහන්සේගෙන් ලැබිච්ච උපදේශ අනුව කටයුතු කරමින් කල්පනා කරනකොට. එනම් මේ මහා පුරුෂ විතර්ක පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඉතින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ හතරවෙනි මහා පුරුෂ විතර්කය. කාරණා තුනක් අපි සාකච්ඡා කරලා තියෙනවා. හතරවෙනි මහා පුරුෂ විතර්කය තමයි ආරබ්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස සඳහන් කරනවා මේ ධර්මය වීර්ය ආරම්භු කෙනාට මිස කුසීත කම්මැලි පුද්ගලයාට නෙමෙයි කියලා. බුදුරජාණන් වහන්සේ විසින් මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂ එකක් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ දුක් විඳින්මින් අවබෝධ කරගත්ත මේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නය අවබෝධ වෙන්නේ කාටද කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ ආරද්ධ විරියස්සායන් ධම්මෝ අරඹන ලද වීරිය ඇති පුද්ගලයාට මේ ධර්මයෙන් මහත් වූ පිහිටක් තියෙනවා නායන් ධම්මෝ කුසීතස්ස අරඹන ලද වීරියක් නැති කුසීතයාට මේ ධර්මයේ කිසිම සරණක් පිහිටක් නොලැබෙනවා කියන කාරණාවයි එතන සඳහන් කරන්න තියෙන්නේ. එතකොට මේ ආරම්භන ලද වීරිය ඇති පුද්ගලයා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් සාර බිය දැකලා වහවහ සතර සාගරයෙන් එතර වෙනවා කියන උතුම් පරමාර්ථයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට කීකරුව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අවනත වෙන එක ආරම්භ වීරිය ඒක ඊටාම පුංචි තැනක ඉඳලා පටන් ගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු නিত্য සීලය තමයි පංච සීලය. මේ සීලය ආරක්ෂා කරන්න වීරියක් තියෙන්න ඕන. වීරිය නැති පුද්ගලයෙකුට කවදාවත් පංචිල් ආරක්ෂා කරන්න පුළුවන්කමක් නැහැ. වීරිය සිහියක් තියෙන දෙකම හොඳට පැවතුනොත් තමයි පංචිල්වත් ආරක්ෂා වෙන්නේ. එහෙම නැත්නම් පංචිල් ආරක්ෂා කරනවා කියලා අපි හිතාගෙන හිටියට අපිට සිල් රැකෙන්නේ නැහැ හිතාගෙන හිටියට. අපි නොදැන මේ සිල්පද පළුදු වෙනවා හරියට. අන් ඒ නිසා මහත් වූ වීරියක් අවශ්‍යයි, ඊටා ඉහළ සිහියක් අවශ්‍යයි. මේ මේ ප්‍රාථමිකම සීලය ආරක්ෂා කරගන්න දරන වීරියේ ඉඳලා අරහත්ත්වයට දක්වා දරන්නා වූ වීරිය ආන් ඒ වීරෙන් යුක්ත පුද්ගලයාට විතරයි ක්‍රමක්‍රමයෙන් මේ ධර්මයේ වැටහෙන්නේ. සිල් ආරක්ෂා කිරීම ගැන සිහිපත් කළොත් මමත් පන්සිල් ආරක්ෂා කරනවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් Taman අතින් සිල්පද කැඩෙන ප්‍රමාණය Taman තවත් හිතා ගන්න පුළුවන් කමක් නැහැ. යමෙක් සිල් ආරක්ෂා කරනවා කියන උතුම් වීරියකින් යුක්තව කටයුතු කරන්න පටන් ගත්තොත් ආන් ඒ පුද්ගලයාට දැනෙන්න පටන් ගන්නවා මම නොදැන මං අතින් කොච්චර සිල් කැඩෙනවද කියලා. ආන් එදාට ඔහුට මෙතෙක් ආපු ගමන පිළිබඳව ලැජ්ජාවක් ඇති වෙනවා. මම මෙච්චර කාලයක් සිල්වත් කියලා හිතාගෙන හිටියට මම නොදැන කොච්චර සිල් ප්‍රමාණයක් මං අතින් කැඩිලාද. ඒ මේ සිහිය උපදිනවත් එක්ක. එහෙමනම් ඒ සිහිය උපදවාගෙන වීර්ය වඩන පුද්ගලයෙකුටම ඒ සීලය සම්පූර්ණ කරන්න පුළුවන්. පංසල් සම්පූර්ණ කරන කෙනාට අටසිල්, අටසිල් සම්පූර්ණ කරන කෙනාට නවාංග උපෝසතේ, දසසිල් ආදි වශයෙන් ඉහළට ඉහළට මේ සීලය සම්පූර්ණ කරන්න එදාට ඔහුට අපහසුයක් නෙමෙයි පහසුවක් ඇති වෙනවා. එමනම් අපි උතුම් මහරහත් බෝධියටපත් වෙන්න මොන තරම් වීර කෙරුවද ඇතම් අය මේ සසරින් මිදෙන්නේ. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා ආරද්ධ වීරිය ඇති පුද්ගලයාට විතරයි මේ ධර්මය එහෙම නැති කෙනෙකුට මේ ධර්මයෙන් ලොකු ප්‍රයෝජනයක් හම්බෙන්නේ නැහැ. ධර්මයේ ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේගේ මේ නෛර්යානික වූ ධර්මයේ මතු පිටින් ස්පර්ශ කළා කියලා අපිට මොකවත් මොකවත් වෙන එකක් නැහැ. ඒ අභ්‍යන්තරයෙන් හොයලා බලන්න ඕනේ. හාරලා අවුස්සලා බලන්න ඕනේ. කොයිතරම් ශ්‍රේෂ්ඨද? කොයිතරම් උත්තරීතරද? අවුස්සන්න අවුස්සන්න සුවඳයි. හාරන්න හාරන්න සුවඳයි. ඒ වගේම මිහිරි. ආන් ඒ සඳහා යෙදෙන පුද්ගලයෙකුට මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ තියෙනවා කියන කාරණාවයි මේ හතරවෙනි මහා පුරුෂ විතර්කයෙන් සඳහන් කරන්නේ. එහෙමනම් සසරේ එතර යන්න සූදානම් වෙන පුද්ගලයා මොනතරම් වීර්ය කරන්න ඕනේද? මේ කාරණාව පිළිබඳව කරුණු කාරණා රාශියක් ධර්මයේ තුලින් පැහැදිලි කරලා තියෙනවා. මේ වීර්ය කියන කාරණාව කොයි විදිහට සම්පූර්ණ කරන්න ඕනද? කොහොම වීර්ය වඩන්න ඕනද කියලා. ඒකට එක උදාහරණයක් දෙන්න අපි සාකච්ඡා කරන්න යෙදුනොත් මේ කාරණාව පැහැදිලි කරන්නේ මේ උදාහරණය මේ අපේ රටේ සිද්ධ වෙච්ච කාරණාවක් පදනම් කරගෙනයි මම දේශනා කරන්න උත්සාහ ගන්නේ. කාවන්තිස්ස මහරජුරු රාජ්‍ය කරන කාලේ තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. අපේ රටේ පිළිතුරු මේ දාරු බණ්ඩක තිස්ස කියලා එක උපාසක මහත්තයෙක්. හරි දුප්පත් දාරු බණ්ඩක තිස්ස. දර කපල විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඒ තරම්ම දුප්පත් කෙනෙක්. ඉතින් දවසක් හිතුණා අනේ අපිට දානයක් දෙන්න නැත්තම් කොච්චර අගේද කියලා. ඉතින් දුප්පත්කම නිසාම දානයක් දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොහොම කොහොම හරි සලාක දානයකට අවස්ථාවක් හොයාගත්තා. ඒ සලාක දානයක් පූජා කරන්න නමුත් ප්‍රණීත දේවල් පූජා කරන්න නැහැ. සමහර වෙලාවට Taman පූජා කරපු දානි ස්වාමින් වහන්සේලා බාර ගන්නවා. සාමණේර පොඩි හාමුදුරුවරු ඒ දාන වල ප්‍රණීත මදි නිසා සමහර විසි කරනවා. ඒක උපාසක මහත්තයා දකිනවා. කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. Taman ගැන දුකක් ඇති වෙනවා. ආර්යයන් වහන්සේලාට වළඳන්නේ සතුටක් හිතෙන ආකාරයේ දානයක් පූජා කරගන්න මට කවදානම් ලැබෙයිද කියලා තමයි කල්පනා කරන්නේ. ස්වාමීන් වහන්සේලා මන් දුන්න දාන ටික අහක දැම්ම කියලා කවදාවත් කලකිරීමක් ඇති වුණේ නැහැ. උන්වහන්සේලා අහක නොදාන දානයක් දෙන්නේ කොහොමද කියලා තමයි හැම වෙලාවෙම හිතුවේ. ඉතින් විරදත් එක්ක මේ කාරණාව නිතරම සාකච්ඡා කළා. හැබැයි මේ දෙන්නට හිටියා තරමක් තරුණ වයසට ආපු දුවක්. ඒ නිසා එක දවසක් යෝජනාවක් කරගත්තා අපි කොහේ හරි ගෙදරක දුව වැඩකාරකමකට නවත්තමු. නවත්තලා මුදල් ටිකක් ඉල්ලගමු. ඒ මුදලෙන් අපි කිරියල දෙනක් ගමු. ඒ එළදෙනගෙන් කිරි දෙවලා, ඒ කිරි මුදවලා, ඒ මුදව අපි කිරි වලින් ජෙටෙල් හදාගෙන, ජෙටෙල් මිශ්‍ර කරලා අපි ප්‍රණීත දන් දෙමු. දුව උකස් කරමු. කැමති වුණා දෙන්නම්. ධනවත් සිටුවරයෙක් ගාවට ගිහිල්ලා කාරණාව කියලා දුව ඒ ගෙදර උකසට තිබ්බා. දුවගෙන් වැඩ ගන්න කහවණු 12ක් දෙන්න කවදා හරි දවසක මේක හවන 12 ගෙවලා දුව බේරගෙන යන පොරොන්දුව මත. ඉන්න කිරිවල දෙනක් ගෙනාව දැන් කිරි දවා ගන්නවා, කිරි මුදවා ගන්නවා, කිරි ගිතෙල් තියනවා. මේ කිරි ගිතෙල් මිශ්‍ර කරලා ඊටාම ප්‍රණීත විදිහට කිරිබත් හදලා මේ දෙන කිරිබත් පූජා කරනවා. ස්වාමීන් වහන්සේලා හරි ප්‍රණීතයි ඒ දන් වළඳනවා. ඒ වුණාට විටින් විට විටින් විට දුව ගැනත් මතක් වෙනවා. ඒ නිසා තාත්තා එක දවසක් කියනවා මේ දාරු බණ්ඩක තිස්ස මම වෙනත් කුලීවරයකට යන්න. ඔබ කිරිදෝමින් දන් දෙන්න. මං සල්ලි හොයාගෙන එන්නම් අපේ දුව බේරගන්න. එහෙම කල්පනා කරලා එයා කර්මාන්ත ශාලාවක වැඩට යනවා. වැඩට ගිහිල්ලා මාස 6ක් එහෙ වැඩ කරනවා. වැඩ කරලා කහවණු 12ක් උපය ගන්නවා. වැඩ පොළොවින්ද නෙමෙයි ඕනකම තියෙන කහවණු 12 හොයාගන්නකම් විතරයි වැඩ කරන්න ඕනේ. කහවණු 12 හොයාට මෙයාට මුණ ගැහෙනවා ස්වාමින් වහන්සේ නමක්. මේ අම්බරීය මහා විහාරයේ ඉඳලා පින්ඩපාතික තිස්ස කියන තෙරුන් වහන්සේ අම්බරීය මහ විහාරේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ පින්ඩපාතික තිස්ස. තිස්ස ස්වාමීන් වහන්සේ පින්ඩපාත කරලා ජීවත් වෙන්නේ. මෙයා කහවණු හොයාගෙන ආපහු තමන්ගේ ගෙදර එන්න එනකොට මේ පින්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේ මෙයාට මුණ ගැහෙනවා. ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිච්ච නිසා මේ උපාසක මහත්තයා කල්පනා කරනවා උන්වහන්සේත් එක්ක මගට බැස්සොත් ධර්ම කාරණාවක් හරි ධර්ම කතාවක් හරි අහගන්න පුළුවන් වෙයි නිකම්ම යන්නේ. එහෙම කියලා හිතලා ස්වාමින් වහන්සේගේ පසුපසින් මෙයත් ගමන් කරනවා. දහවල් දාන වේලාවත් ආව වනාන්තරේ. නමුත් ස්වාමින් වහන්සේට අද දවල්ට දාණය නොලැබෙන බවත් උපාසක මහත්තයාට තේරුණා. එයාට හිතුණා අනේ කැලේ ඉන්න මිනිහෙක් හරි මට මුණ ගැහුනොත් කෑම පාර්සලයක් අතේ තියෙන කෙනෙක් මං ඒ කෑම පාර්සලේ මුදල් ගෙවල අරගෙන ස්වාමින් වහන්සේට පූජා කරනවා. ටික දිනක් යනකොට එක මිනිහෙක් හම්බුණා එයාගේ අතේ කෑම එකක් තියෙනවා. ඒ කැලේ දර කපන්න හරි මොනවට හරි ආපු කෙනෙක්. මෙයා ළඟට ගිහිල්ලා උපාසක මහත්තයා කියනවා කහවණුවක් දෙන්නම් මට කෑම එක දෙන්න බැරිද කියලා. බැලුවා මගේ කෑම එක කහවණුවක් නෙමෙයි. කහවණු කාලක් තරම්වත් වටින්නේ නැහැ. එවන් නොවටිනා මගේ ආහාර වේල කහවණුවකට ගන්න උත්සාහ කරන්නේ. මෙයාට මොකක් හරි ලොකු අවශ්‍යතාවයක් ඇති. තව ටිකක් මේක ගණන් ඉහළ දැම්මොත් ඒත් මොහු ගන්න පුළුවන්. ඒ නිසා කල්පනා කළා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා. කහවණුවකට දෙන්නේ නැහැ කිව්වා. දෙකක් දෙන්නම් කීවා දෙකකටත් බෑ කීවා තුනක් දෙන්නම් කීවා තුනකටත් බෑ කීවා අන්තිමට මෙයා කහවණු 12ක් දෙන්නම් කියනවා කහවණුව කහවණුව වැඩි කරලා කෑම පාර්සලයේ අයිතිකාරයා කියනවා කහවණු 12 කියලා ආන් ඒ වෙලාවේ මේ මිනිස්සයා දාරු බණ්ඩික තිස්ස කියනවා මට වෙන කරන්න දෙයක් නෑ මං ගාව තියෙන්නේ කහවණු 12යි මේක අරගෙන ඔබට තුන් තකා ඔය කෑම එක මට දෙන්න මම මේක ඉල්ලන්නේ දානයක් දෙන්න කියලා. කහවණු 12ම දීලා කෑම එක අරගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේට පිළිගන්නනකොට භාගයක් පිළිගන්නනකොට උන්වහන්සේ අතවහලා කිව්ව ඇති කියලා. ඒ වෙලාවේ තිස්ස උපාසක මහත්තයා කියනවා නෑ ස්වාමීනි මේ ආහාර පාර්සලේ ඔක්කොම බොහොම පිළිගන්න. ඒ වෙලාවේ තමන්ගේ කතාව කියනවා. ස්වාමීනි මම මෙහෙම කෙනෙක්. මේ වාගේ කටයුතු කරපු කෙනෙක්. මම මේ වාගේ කර්මාන්ත ශාලාවක 6 මාසයක් වැඩ කරලා ඉන්නේ. මට ඕනේ වුණේ කහවණු 12ක් විතරයි මගේ දුව බේරගන්න. නමුත් ස්වාමීන් වහන්සේට දාන පිළිගන්වන්න මම මේ කහවණු 12ම මේ බත් පාර්සලේ අයිතිකාරයට දීලා තමයි මේ කෑම පාර්සලේ මම ගත්තේ. මට අනුකම්පා කරන සේක්වා ස්වාමීන් වහන්සේ මේ දාණය වළඳන සේක්වා. ස්වාමීන් වහන්සේ කල්පනා කළා වීරිය කරන්න තැනක් ලැබුණ එතන වීරිය ආරම්භ කරන්න ඕනේ. මේක වීරිය ආරම්භ කරන්න තියෙන හොඳම අවස්ථාව. වඩින විහාරස්ථානයටත් බොහොම ළඟයි. Taman වහන්සේ වෙනුවෙන් කුටියකුත් තියෙනවා. ඒ නිසා මම වීරිය ආරම්භ කළ යුතුයි. උපාසක මහත්තයාගේ දාණය එහෙම්ම පිළිගත්තා. මේ පින්ඩපාතේට මං ණය නැති වෙන්න ඕනේ. මේ පින්ඩපාතේට මං උතුම් පූජාවක් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ චතුරංග සමන්නාගත වීර්ය අදිෂ්ඨාන කළා. මම මෙතන වේලිලා මරණයටපත් වුණා. මේ ජීවිතෙන් පළයක් නොලබා මම නැගිටින්නේ නැහැ කියලා තීරණය කළා. පළවෙනි දවසේ උන්වහන්සේ උත්සාහ කළා. උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච මාර්ගඵලය නම් හම්බුන්නේ නැහැ. දෙවෙනි දවසත් තුන්වෙනි දවසත් හතරවෙනි දවසත් උත්සාහ කළා. හත්වෙනි දවසේ එළි වෙනවත් එක්කම උන්වහන්සේ සීපිලිසින් ලියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සමාධිය නවදි වුණා. කය නම් ඊටාම දුර්වලයි. දවස් හතක්ම ආහාර රහතන් වහන්සේ බොහොම අමාරුවෙන් මේ කය නැගිටවාගෙන උන්වහන්සේ විහාරයට වැඩම කළා. මේ වඩිමින් හිටපු විහාරය ළඟ තිබුණා එහාට වැඩම කළා. විහාර ශාලාවේ තියෙන භික්ෂූන් වහන්සේලා රඳහා නාද කරන උපකරණය. උන්වහන්සේ උපකරණේ නාද කළා. ටික වෙලාවකින් සෙනසුනේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ එළියට ආවා. උන්වහන්සේ රැස්වීම ශාලාවට ඇවිල්ලා අර ස්වාමින් වහන්සේගෙන් අහුවා පින්වත ඔබද සංඝයා රැස්කරන්න නාද කළේ කියලා. ඒ වෙලාවේ අර ස්වාමින් වහන්සේ කියනවා එහෙමයි ස්වාමීනි. යම් භික්ෂුන් වහන්සේ නමකට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මාර්ගය හෝ ඵලය පිළිබඳව සැකයක් තියෙනවා නම් උන්වහන්සේලා ඒ කාරණාව මගෙන් විමසන සේක්වා කියලා මතක් කළා. එලාවර ලොකු ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා පින්වත ආර්යයන් වහන්සේලාට බොරු කියන්න උවමනාවක් නැති බව මම හොඳටම දන්නවා. නමුත් මේ විහාරස්ථානයේ මාර්ගය සහ ඵලය පිළිබඳව සැකයක් තියන අය ඇත්තෙම නැහැ කියලා. ඒකෙන් සඳහන් කළේ ඒ විහාරස්ථානයේ වැඩ ඉන්න සියලු දෙනාම රහතන් වහන්සේලා කියන කාරණාව විය හැකි ධර්ම මාර්ගය පිළිබඳව කිසි සැකයක් සැකයක් නැහැ. හත් දවසක් निराහාරව හිටපු ස්වාමින් වහන්සේ බොහොම බොහොම අසාධ්‍ය තත්ත්වයෙන් හිටියේ. උන්වහන්සේ නිසා පිරිනවම් පෑවා. වික්ෂුන් වහන්සේලා එකතු වෙලා කුළුගයක් හදලා ස්වාමීන් වහන්සේ කුළුගය ඇතුලේ තැන්පත් කළා. තැන්පත් කරලා ආදාහනය කරන්න ගෙනියන්න මේ කුළුගය දෝලාව වගේ උපකරණය ඔසවන්න හදනකොට ඒක හොලවන්නවත් බෑ. කාවන්තිස්ස මහරජුගේ රාජ්‍ය කරන කාලේ සබ්දුරන්ට ආරංචි වුණා රහතන් වහන්සේ නමක් පිරිනවම් පාලා. ඒ නිසා රජු එතෙන්ට පැමිණියා. නමුත් මේ කුළුගේ හොලවන්න බැරි බව භික්ෂුන් වහන්සේලා සඳහන් කළා. ආන් ඒ වෙලාවේ සජිරු අර ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මේ පිරිනවම් පාලා ඉන්න රහතන් වහන්සේ පිරිනවම් පාන්න කලින් මොකක් හරි කාරණාවක් කියවද කියලා. හැබැයි අර රස්සීල් ශාලාවට මුලින්ම ආපු ලොකු ස්වාමීන් වහන්සේට බාරිබණ්ඩක තිස්ස උපාසක මහත්තයා ගැන කතාව කියලා තිබුණා. මෙන්න මොහුගේ පින්ඳ පාතේට ණය නොවි ඒ පින්ඳ පාතේට කරපු පූජාවයි මගේ සිව්පිලිස ගියාපත අරහත් වෙයි කියලා. ආන් ඒ කාරණාව සජ්ජිරුවන්ට ස්වාමින් වහන්සේලා මතක් කළා. සජ්ජිරුව දාරුබණ්ඩක තිස්ස හොයලා කැඳෙව්වා. කැඳවලා ඇහුවා මීට දවස් 7කට කලින් මෙහෙම පින්කමක් කළා. එහෙමයි ස්වාමීනි. මම ඒ විදිහේ පින්කමක් කළා. එයා කාරණාව ඔක්කොම සඳහන් කළා. ස්වාමීන් වහන්සේ නමක් පිරිනුවම් පාලා ඉන්නවා. ගිහිල්ලා බලන්න මේ පිරිනුවම් පාලා ඉන්නේ ඔබේ ස්වාමීන් වහන්සේද කියලා. උපාසක මහත්තයා බලලා ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. අනේ මහරජතුමනි, මේ පිරිනුවම් පාලා ඉන්නේ මගේ හාමුදුරුවෝ තමයි. අදින් දවස් 7කට කලින් මම පින්ඳ පාතයක් පූජා කළේ උන්වහන්සේට තමයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ ආදාහණය කරන්න ඕන. උපාසක මහත්තයා ගිහිල්ලා කුණුගේ තත් තියෙනවත් එක්කම ඉබේම අහසට ඉසිරෙන කුණුගේ යම් තැනක දරසායක් හදලා තිබුණද අහසින් මේ දරසාය ළඟට ගිහිල්ලා හතර කුණු ඉබේම ගිනියවිලා මේ දේහ ආදාහණය වුණා. රජුරුවන්ට ඇති වුණේ පුදුම සතුටක්. කාවන්තිස්ස මහරජුරුව රජෙක් බවට පත් වෙලා රජෙක් බවට අනික් අයට හඳුනා ගන්න තමන් අඳින වටිනා සලුව මේ සලුව ඇඳගෙන තමයි රාජ සභාවට යන්නේ. එදාටයි රජුවගේ පෙනී හිටින්නේ. ආන් මේ සලුව ගලවලා දාරුබන්දක තිස්සට දෙනවා මගේ සහෝදරයා මේ සලුව බැඳගනින් කියලා. රජුරෝ මේ දුප්පත් මිනිසයාට සහෝදරයා කියලා කතා කළාට පස්සේ රජුරෝ සහෝදරයාට එතනින් එහාට සලකන හැටි අපි කියන්න ඕනේ කියන්න ඕනේ නෑ. නමුත් මේ කාරණාව සඳහන් කළේ වීරිය කියන කාරණාව. මේ ශාසනය කොහොමද? මේ ස්වාමීන් වහන්සේ දායකයාට ණය නැති වෙන ජීවිතයක් ගෙවන්න ඕන නිසා දායකයාගේ දුප්පත් බව දැකපු නිසා උන්වහන්සේ වීරිය වඩා කරා. පින්දපාතයේ පිළිගත්තා. උන්වහන්සේ හත් දවසක් පබන් වීරිය වඩලා සිව්පිලිසින් වියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ආන් එහෙම වීරිය වඩන්න පුළුවන් උත්මයන්ටයි මෙන්න මේ ශාසනයේ ප්‍රයෝජන ලබන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව මේ ශාසනයේ මතු පිටින් ස්පර්ශ කරන අයට මේ ශාසනයේ මහලුකු ඵලයක් ලබන්න පුළුවන්කමක් නෑ අප්‍රමාණ වූ වීර්යයක් තියෙනවා. නායන් ධම්මෝ කුසීතස්ස කුසීතයාට මේ ශාසනයේ කිසිම ප්‍රයෝජනයක් ලබන්න බැරි බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් අද පින්වතුනි අපි ඔක්කොම ඊටාම කුසීත තත්වයේ ඉඳගෙන කම්මැලියන් හැටියට ඉඳගෙන අපි සඳහන් කරනවා අද රහතන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ කියලා. අද මාර්ගඵලලාභීන් වහන්සේලා එදා පහළ වුණාට අද පහළ වෙන්නේ නැහැ කියලා නොවෙන්න හේතුව තමයි මේ තියෙන කුසීතකම. ආන් නිසා වීර්ය ආරම්භ කරපු කෙනාට මේ ශාසනයේ උතුම් ඵල ලබන්න ඒතරම් අපහසු නෑ කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. මේක තමයි පින්නතුනි හතරවෙනි මහා පුරුෂ විතර්කයේ අවශ්‍ය කාරණා තමයි අපි මේ පැහැදිලි කරන්න යෙදුනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ තරම් වීර්ය වඩන පුද්ගලයෝ මේ ශාසනයෙන් එතර යන්න උත්සාහ දරන අය. පස්වෙනි මහා පුරුෂ විතර්කය. පස්වෙනි මහා පුරුෂ විතර්කය තමයි උපට්ඨිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තස්ස තිස්ස. මොකද ඒ සඳහන් කරන්නේ මේ ධර්මය සිහියෙන් සිතින්නාටමය මුලා සිහියත්තාට මේ ධර්මයෙන් කිසි ඵලයක් කිසි ඵලයක් ලබන්න බෑ. සිහියෙන් සිටින පුද්ගලයාට පමණමයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඒකට මේ කියලා කියන්නේ. මෙතන සිහියෙන් ඉන්නවා කියන කාරණාවත් එක්ක මේ සතර සතිපට්ඨානයම මෙතෙන්ට මෙතෙන්ටයි ඒකායනෝ භික්ඛවේ ආමග්ගෝ මේ සසරින් මිදෙන්න තියෙන එකම එකම මාර්ගයයි ඒ වෙන එකක් නෙමෙයි සතර සතිපට්ඨානෙම විතරයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානය කියන කාරණාව නේද 84000ක් ධර්මස්කන්ධයේ හැම පැත්තෙන්ම හැම දේශනාවකින්ම හැම සූත්‍රයකින්ම අන්තිමට භාග්‍යතුන් වහන්සේ අවිල්ල තියෙන්නේ මෙතෙන්ටමයි. මේ හැම සූත්‍රයකින් හැම ධර්ම කාරණාවකින්ම මේ පැහැදිලි කරන්නේ මේ සතර සතිපට්ඨානෙමයි. මේ ශ්‍රේෂ්ඨ වූ නිර්වාණය නැමැති නගරයට ඇතුල් වීම සඳහා කොයි තරම්නම් පැති වලින් එන්න පුළුවන්ද? ආන් ඒ නිසා එක දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා මහණෙනි මගේ ශාසනයට බහින්න තියෙන එක තොටුපළක් නෙමෙයි මහ සාගරයට බහින්න ඕන තරම් තොටුපළවල් තියෙනවා වගේ මගේ සාගරයට බහින්නත් හැම පැත්තෙම තොටුපළවල් තියෙනවා කියලා. එහෙනම් මෙතන සඳහන් කරනවා මුලා සිහි නැති වූ පුද්ගලයෙකුට නොමුලා සිහි ඇත්තාට විතරයි මේ ධර්ම මාර්ගයේ හරියටම හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. ආන් එහෙම මනාව සිහියක් තියෙන පුද්ගලයෙකුට සීල සමාධි ප්‍රඥා මේ කරුණු මනාව ප්‍රගුණ කරන්න පුළුවන්. සිහිය හොඳට අපිට දියුණු කරගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙම සිහිය දියුණු වුණොත් අපි මොනතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෝද? යම් කෙනෙක් සමග යම් පිරිසක් ළඟ සමහර වෙලාවට සමහර දෙඩමළු වෙච්චහම තනි වෙච්ච වෙලාවට අපිට සැක හිතෙනවා අර පිරිස කතා කරපු දේවල් වලට උත්තර දෙන්න ගිහිල්ලා ඒගොල්ලෝ ආපු දේවල් වලට උත්තර දෙන්න ගිහිල්ලා කෙලස් තියෙන නිසා ඒගොල්ලන්ගේ කතාවට සම්බන්ධ වෙන්න ගිහිල්ලා මං අතින් යම් ශික්ෂාපදයක් බිඳිනද වචනයෙන් කෙරෙන අකුසලයක් මං අතින් කෙරුණද නොදැන නොතේරී හෝ මුසාවාදේ කැඩුණද මේ වගේ පස්සේ තනි වෙච්ච වෙලාවට සැකෙන්න පුළුවන් නමුත් මනාව සිහියක් තිබුණා නම් මා ඒ පිරිසත් එක්ක දොඩමළු වෙන වෙලාවේ මගේ කටින් පිටවෙච්ච වචන සියල්ලම ආවර්ජනය කරන්න පුළුවන්. ආපස්සට ආපස්සට ආපස්සට යනවා වගේ ඒ සියල්ලම ආවර්ජනය කර කර ආවර්ජනය කර කර ඒ කරුණ ටික විදර්ශනා කරනවා වගේ පිරික්සමින් පිරික්සමින් යනකොට Tamanට මතකයි නැහැ ශික්ෂාපද බිඳුනේ නැහැ මෙන්න මේ මේ තැන්වල මම ආරක්ෂා වුණා මේ මේ තැන්වල පරීක්ෂා වුණා මේ මේ තැන්වල විතරක් මම මේ විදිහට වචන ප්‍රකාශ කළා මගේ ශික්ෂාපදයට හානියක් වුණේ නැහැ ඒක අද උදේට යනකම් යන්න පුළුවන් හෙට රැයට යනකම් යන්න පුළුවන් හෙට උදේට යනකම් යන්න පුළුවන් ආපස්සට ආපස්සට මාස ගාණක් නෙමෙයි අවුරුදු ඇතර හිතන්න පුළුවන් පුදුමාකාර සිහියක් දිනු වෙනවා හැබැයි ඒ සිහිය වඩන්න උත්සාහ කරන්න ඕනේ ආන් එහෙම සිහිය දිනු කරන්න පුළුවන් පුද්ගලයන්ටයි මේ ධර්මයෙන් ඵල ලබන්න පුළුවන් කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ ඊළඟට සඳහන් කරනවා හයවෙනි මහා පුරුෂ විතර්කය සමාහිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මොකද්ද මේ සඳහන් කරන්නේ මේ ධර්මය එකඟ කරගත් තැනැත්තාට සිත් එකඟ කරගත් තැනැත්තාට එසේ නැත්තාට නොවේ. මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ හිත එකඟ කරගත් පුද්ගලයාට. එහෙම නැත්නම් මේ ධර්මයෙන් ඵල ලබන්න බොහොම බොහොම අමාරුයි. මොකද්ද මේ එකඟත්වයේ සිත් එකඟ භාවය කියලා මෙතන සඳහන් කළේ. අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා. මන එකඟ වූ හිතක් තිබුණේ නැත්නම් අපි මෙතන බණත් අහනවා. ටික වෙලාවක් හිත කොහෙද යනවා? ආයෙ බණත් අහනවා. ආයෙ කොහෙද යනවා? ආය බනහනවා. දේශනාව ඉවර වුණාට පස්සේ කල්පනා කරලා බැලුවොත් එළියට ගියපු ප්‍රමාණයයි බනහ ප්‍රමාණයයි ඉද කරන්න පුළුවන් උනොත් අපි බන අහලා තියෙන්නේ අඩුවෙන් වැඩියෙන් ඉඳලා තියෙන්නේ එළි. එහෙමනම් ඒ එකඟ වූ හිතක් මට කීකරු වූ හිතක් මට සංවර වූ හිතක් මගේම කරගත්ත හිතක් මට තාම දිනු කරගන්න බැරි වෙච්ච හින්දා. ආන් එහෙම බැරි වෙච්ච නිසා කුසලයට හිත යනකොට හැම වෙලාවෙම මොනවා හරි කාරණාවක් මා විසින්ම හිතින් නිර්මාණය කරගෙන ඒ කාරණාව උදෙසා බැහැර වෙනවා මිස කුසලයට බැහැර වෙන්න තියෙන කැමැත්ත අපේ බොහොම අඩුයි. ඒ නිසා ඉදිනදා දවසේ බොහෝම වැඩ කටයුතු යෙදෙනවා. බොහෝ කාරණා නැගෙනවා. ආන් ඒ නිසා උදේට හවසට කරන සම්බුද්ධ වන්දනාවවත් හැමදාම හරියට සම්පූර්ණ කරගන්න අවස්ථාවක් නැතුව අද මෙන්න මේ කාරණාවට පිටත් වෙන්න තියෙන නිසා බුදුන් වඳින්න ලැබෙන්නේ කාරණාවට පිටත් වෙන්න තියෙන නිසා සිල් ගන්න ලැබෙන්නේ මෙන්න මේ කාරණාව නිසා බණ අහන්න ලැබෙන්නේ මොනවා හරි බාහිර තර්කයක් ගොඩ නැගිලා මුලා කරලා මුදව ගන්නම තමයි හැම වෙලාවෙම මේ සමාජයේ උත්සාහ දරන්නේ. ඒක තමයි ස්වභාවය. මේ ස්වභාවයට පටහැනිව වෙනස්ව උඩුගම් බලා පීනන ස්වභාවයක් තමයි සංසාරයෙන් එතර යන්න උත්සාහ කරනවා කියලා කියන්නේ. ආන් මේ කාරණාව හරියටම සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ මනාව එකඟ කරගත්ත හිත. කාරණාව අවබෝධ කරගත්ත පුද්ගලයෙකුට විතරයි. නෑ මම මේ කාරණාවේ යෙදিলা තමයි કોઈ කාරණාව කරන්නේ. අනිත් හැම කාරණාවටම මූලික තැන දෙනවා නම් මේ සංසාරයෙන් එතර යන තැනට තමයි මාදී මූලිකම තැන තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන එක කවදාවත් දෙවෙනි තැනට නෙමෙයි භාග්‍යතුන් වහන්සේට වඳින එක හැමදාම මම පළවෙනි තැන තියාගන්නවා කියන කාරණාවට යන්න ඕනේ. බුද්ධ වන්දනාවම ඒ තරම්ම මහත්ඵලයි මහානිසංසදායකයි පරප්‍රසාදක කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නමකට පෙර ඈත භවයේ ගාථා හත් වන්දනාව තමයි මේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයට දක්වා පවා හේතු වෙන්නේ. ආන් ඒ නිසා මනාව එකඟ කරගත්ත හිතක් තුළින් මේ උතුම් සිල් ගුණ ආරක්ෂා කරගන්න වීර්ය වඩන පුද්ගලයෙකුට තැම්පත් කරගත්ත හිතක් තියෙන පුද්ගලයෙකුට ධ්‍යාන භාවනා වඩන්න පුළුවන් හිතක් තියෙන පුද්ගලයෙකුට විදර්ශනාවට හිතක් තියෙන පුද්ගලයෙකුට මේ ධර්මයේ ස්පර්ශ කරන්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් නමුත් අපේ හිතේ විදර්ශනාවට නම් බොහොම අමාරුයි. ඒ සඳහා යොදන්න තියෙන කාලය බොහොම අඩුයි. අනිත් ලෞකික කටයුතු සඳහා යොදන්න තියෙන කාලය බොහොම වැඩි. නමුත් අපේ හිත ඒ සඳහා යොමු වෙන්න දරන උත්සාහය වැඩි. එහෙනම් එකඟ කරගත්ත හිත උත්සාහ කරලා හෝ ඇති කරගත්ත පුජ්‍යලයාට ධර්මයෙන් මහත් වූ ප්‍රයෝජනයක් ලැබෙනවා. ඊළඟ හත්වෙනි මහා පුරුෂ විතර්කය. පඤ්ඤාවතෝ අයං ධම්මෝ පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සාති මේ ධර්මය ප්‍රඥාවන්තයාට පමණයි මේ ධර්මයේ දුෂ්ප්‍රඥාට නිෂ්ප්‍රයෝජනයි ප්‍රඥාවන්තයෙකුට විතරක් මේ ධර්මයේ ප්‍රයෝජනවත් ලෝකේ ප්‍රඥාවන්තයෝ ඉන්නේ බොහොම අඩුවෙන් ලෝකේ විනා බලහම වැඩියෙන්ම දකින්නේ දුෂ්ප්‍රඥ පුජ්‍යලියෝ සංජය කියන පිරිවැජියට ඔහුගේ පිරිස එක දවසක් ගිහිල්ලා ආරාධනාවක් කළා අපි යන මඟ වැරදි මේ මාර්ගයේ මෙහෙම ගියොත් සසරින් මිදෙන්න වෙන එකක් වෙන එකක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපි යනවා බුදුරජාණන් වහන්සේ ළඟට. ඔබත් එන්න බුදුරජාණන් වහන්සේ ගාවට යන්න. නමුත් සංජය කියන්නේ ශාස්ත්‍රවරේ මේ ශාස්ත්‍රවරයාට මානයක් තියෙනවා මමත් ශාස්ත්‍රවරේ බුදුරජාණන් වහන්සේත් ශාස්ත්‍රවරේ මම උන්වහන්සේ ළඟ ගිහිල්ලා දන ගහන්නේ කොහොමද ආන්නේ මාන්නේ නිසාම සංජය යන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට නමුත් සංජයේ හිටපු පිරිස වැඩි දෙනෙක් ආනන්ද වහන්සේ ගාවට යනවා. නමුත් සංජය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. මම ගාව ඉන්න අයගෙන් ප්‍රඥාවන්තයෝ උන්වහන්සේ හොයාගෙන යයි. අන්ධෝ දුෂ්ප්‍රඥයෝ මං ගාව නතර වෙයි. මම ඔවුන් එක්ක ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන පිරිස ටිකයි. සංජය ගාව නතර වෙන පිරිස වැඩි. ඒකෝල සංජයම කියනවා දුෂ්ප්‍රඥයෝ මම ගාව ඉන්නේ. ඒ නිසා වැඩි ශ්‍රාවක පිරිසක් ඉන්නේ මම ගාව. ඒගොල්ලෝ දාලා ඉන්න බෑ. එහෙනම් ප්‍රඥාවන්තෝ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. දුෂ්ප්‍රඥයෝ මිත්‍යා දෘෂ්ටිය ගාව නතර වෙනවා. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ මේ ධර්මයේ කාටද? ප්‍රඥාවන්තයන්ටයි. වර්තමාන ගැන කල්පනා කරලා බැලුවා. මේකට ඕන තරම් උදාහරණ අපේ සමාජයෙන් දකින්ද දකින්න පුළුවන්. නිවැරදි ධර්මයේ ගාව ටිකයි එන්නේ. ධර්මයේ සැක කරලා මිත්‍යා දෘෂ්ටියට බර වෙච්ච අය ගාව වැඩියෙන් ඉන්නවා. ඒක අදත් හැටි, එදත් හැටි ඒක පුදුමයට හේතුවක් නෙවෙයි නිරේගාමි වෙන පිරිසම ලෝකේ වැඩි ඒ කාරණාවමයි එතන තියෙන්නේ. ඒක නිසා නේද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුෂ්‍ය චුති කියන සූත්‍ර දේශනාවේ. මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි, මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි. වික්ෂුන් වහන්සේලා දුන්න පිළිතුර තමයි ස්වාමීනි නියපිට තියෙන වැලි ප්‍රමාණයට වඩා සියක් ගුණයකින්, දහස් ගුණයකින්, දසදහස් ගුණයකින්, ලක්ෂ වාරයකින් කෝටි ප්‍රකෝටි වාරයකින් මහා පෘථිවියේ තියෙන වැලිම වැලිම වැඩි නියපිට තියෙන බොහොම බොහොම ටිකයි මහණෙනි මෙන්න මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි මේ ජීවිතෙන් මැරිලා ගිහිල්ලා ආපහු සුගතියට දුගතියට යන අයම නිරේත යන අයම වැඩි සතර අපායට යන අයම වැඩි සුගතිගාමි වෙන්නේ නියපිට වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි ඊළඟට අට කතාවේ සඳහන් කරනවා මේ නියපිට කියලා කියවට නියපිටේ කොයිතරම් ප්‍රමාණයක්ද කියලා. මුළු නියපොත්ත මතම බුදුරජාණන් වහන්සේ වැලි තියාගත්තද කියලා. එතන විස්තර කරනව නැහැ මේ මුළු නියපොත්ත උඩම නම් වැලි තියාගත්තා නෙමෙයි කියලා. එහෙමනම් අපේ නියපොත්ත දිහා බලහම මසක ඇලිච්ච කොටස සතු පාටට හුරුව පේන්න තියෙනවා. එහෙම දික් වෙලා දික් වෙලා ඇවිල්ලා මසෙන් ගිලිහිච්චාම ඒ කොටස පේන්නේ සුදු පාට. මසට ඇලුණු ටික රතු පාටයි නැත්නම් රෝස පාටයි මසෙන් සුදු පාට. බුදුරජාණන් වහන්සේ නිය වැව්වේ නෑනේ. භාග්‍යතුන් වහන්සේ නිය බවන එක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ නිය මසෙන් ගිලිහිලා ඉදිරියට දික් වෙලා තියෙන්නේ ඉතාම සල්ප ප්‍රමාණයයි. සඳහන් කරනවා නියමත වැලි තියාගත්ත කීවට වැලි තියාගත්තේ මසෙන් ගිලිහිලා ඉදිරියට ඇදෙන මෙන්න මේ සුදු පාට පුංචි කොටස විතරයි කියලා. මුළුමේ පොත්ත උඩම තියාගත්තා එහෙම නෙමෙයි කියලා. ආන් ඒ ටික පෙන්නලයි දේශනා කරන්නේ මහණෙනි මෙන්න මේ ප්‍රමාණයට වඩා අඩු පිරිසක් තමයි මැරිලා ආපහු සුගතියට එන්නේ. අනිත් ඔක්කොම සතර පායේ දුක් විඳින අය කියලා. එහෙනම් මොනතරම් පිරිසක් සතර පාය ගාමී වෙනවද? එහෙනම් ඒකම තමයි සමාජ පුරාම දකින්න තියෙන සම්මා දිට්ඨිය ගාව බොහොම ටිකයි රැඳෙන්නේ අවීචය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය ගාවම තමයි වැඩි පිරිසක් රැඳෙන්නේ. ඉතින් ඒ මේ කාරණා ඔක්කොම පඤ්ඤාවන්තෝ අයං ධම්මං කියන කාරණාවත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් මේ. නමුත් මේ විදිහට සඳහන් කරමින් කෙටියෙන් තමයි අපි මේ කාරණා සඳහන් කරන්න තියෙන්නේ. බොහොම ගැඹුරට ගැඹුරට මේක විතර්කයක්. බාහිර සාගරයේ පතුලට යනවා වගේ සාකච්ඡා කර කර සාකච්ඡා කර කර ගැඹුරට යන්න පුළුවන්. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ ගැඹුර විශාල වශයෙන් අවබෝධ වෙනවා මේ මහා පුරුෂ විතර්ක මතක් වෙනකොට. ආන්ගේ කාරණා හත් වෙනි එක තමයි අපි සඳහන් කරන්න තියෙන්නේ පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්. මේ කාරණා හත අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මතක් වෙනකොට මහා පුරුෂ විතර්ක හත බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේම උන්වහන්සේ ඉස්සරහා පෙනී හිටියා. පෙනී ඉඳලා අටවෙනි මහා පුරුෂ විතර්කයක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා අනුරුද්ධ මහා පුරුෂයන්ට විතර්කණය කරන්න පුළුවන් කාරණා හතක් ඔබ මේ වෙනකොට සිහිපත් කරන්න තියෙනවා අනුරුද්ධ මෙන්න මේ විතර්කයක් සිහිපත් කරන්න කියලා. මොකද්ද අටවෙනි මහා පුරුෂ විතර්කය? නිප්පපංචාරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ ඒ තමයි අටවෙනි මහා පුරුෂ විතර්කය. ඉතින් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා පුරුෂ විතර්ක හතක් මේ විදිහට කෙටියෙන් සාකච්ඡා කරලා අදට ධර්ම දේශනාව නිමා කරමු. අනුරුද්ධ සූත්‍රයේ අවසාන ධර්ම දේශනාව තව මේ සූත්‍රයෙන් එක දේශනාවක් කරන්න ඉතුරු කාලය යොදාගෙන. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු චේ පීතෝ භවතු ලෝකෝ චේ රාජා භවතු ධම්මිකෝ